අපි තෙරුවන් සරණයි. තවත් අපේ ධම්මවිවේ අධනම මාර්ගයෙන් තවත් වෙන ධර්ම දේශනා නැත්නම් භාවනා දවසක ආරම්භයේ දවසේ වැඩසටහන පටන් ගැනීම සඳහා සියලු දෙනාම ආජීවට්ටමක සීලේ පිහිටවීමට নমස්කාරය කියමු. 부탕 사르는 가차미 남망 사르는 가차미 상강 사르는 가차미 드티암피 부탕 사르는 가차미 සතියම්පි ධම්මං සරණං ගච්ඡාමි සතියම්පි සංඝං සරණං ගච්ඡාමි සතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි සතියම්පි ධම්මං සරණං ගච්ඡාමි සතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණ ගමනං සම්පුන්නං ආනාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි දින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි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 අවසරයි ශද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි දැන් වේලාව සටහන් වෙලා තියෙනටයි 35යි කියලා අපි කාලය පිළිබඳ සටහනක් මතක් කරගත්තොත් අපි මුල්ම පැය පරියන්කයක් සඳහා ගත කරන්නයි බලාපොරොත්තු වෙන්නේ පරියන්ක කියලා කියන්නේ වාඩි වෙලා කරන භාවනාව ඊට පස්සේ ඒ ආසනයේම ඉඳගෙන පැයක පමණ ධර්ම දේශනාවකට අපි සවන් දෙන්න බලාපොරොත්තු වෙමු එතකොට 10 මාර 10:45 විතර වෙනවා 11 වෙනකන් අපට පුළුවන් මේ ධර්ම දේශනාව සම්බන්ධ පිළිබඳව මතිමතාන්තර ප්‍රශ්න ප්‍රකාශන තියෙනවා නම් ඒ වෙනුවෙන් වෙලාව ගන්න. ඒතරා 11 ඉඳලා 12 මාර වෙනකන් කාලය ගත වෙන්නේ මම භාවනාවට සහ ගිහි පින්වතුන්ගේ තේපන් සංග්‍රහයට ස්වාමීන් වහන්සේට ඒ වෙලාවේ දානේ සඳහා වෙලාව වෙන් වෙනවා. අපි 12 මාරට ඒ සක්මන් වලින් පස්සේ නැවත ධර්ම සාකච්ඡාවක් සඳහා රැස් වෙනවා. ඒ සඳහා සඳහා විවෘත ධර්ම සාකච්ඡාවක් හෝ ප්‍රශ්න පිළිතුරු වැඩසටහනක් එකමාර වෙනකම් පවතින එකමාරෙන් පස්සේ අපේ වැඩසටහන නිමා කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව දැන් තියෙන අපිට පරියන්කයක නැත්නම් ඉඳගෙන කරන භාවනාව සඳහා එළඹිච්ච වෙලාව. ඉතින් මෙතන ඉන්න බොහෝ දෙනා නැවත නැවතත් මේ වැඩවලට සම්බන්ධ වෙන භාවනා කරන පිටින්දා භාවනා සම්බන්ධයෙන් පරියන්කයක් සම්බන්ධයෙන් මූලික උපදේශ අවශ්‍ය කරන්නේ. කෙසේ නමුත් සම්ප්‍රදාන කුල මම කැමැති දැනගන්න බලන්න අද ඉස්සෙල්ලාම මේ වැඩ පිළිවෙලට සම්බන්ධ වෙච්ච පරියංක භාවනාවක මූලිකම උපදේශ බලාපොරොත්තු වෙන පිරිසුත් මේ පිරිසේ අද ඉන්නවද කියලා දැනගන්න අපි ඇත්තන්ට පොඩි මතක් කිරීමක් කරලා උපදේශ ටිකක් දීලා පරියංකයකට යන්න බලාපොරොත්තු වෙන නිසා කවුරු හරි මූලික උපදේශ බලාපොරොත්තු වෙන කෙනෙක් ඉන්නවනම් මට අතීසීමෙන් හෝ මතක් කරන්න කවුද කැමති වෙන්නේ කියලා උපදේශ ලබා ගැනීම සඳහා දැන් අත් කීපයක් මිසිනවා ඒක නිසා අපි වෙනද විදියටම මම අත්මාවෙන් මතක් කරනවා පළපුරුදු කරගත්තෝ ස්වල්ප වේලාවක් සඳහා ස්වල්ප වේලාවක් අරගනිමින් මේ කරන්න හදන පොඩි පරියන්ඛයක් කරන හැටි පිළිබඳව විස්තරයට අවුම්කම් දෙන්න අලුත් අයට මේක උපදේශ පන්තියක් වෙනවා පරණ අයට මේක සීපත් කිරීමක් වෙනවා ඒ උපදේශ පන්තියත් එක්කම අපි එහෙමම පරියන්ඛයට යන්නයි බලාපොරොත්තු වෙන්නේ ඒ නිසා සෑම දිනෙකම දැනට වාඩි වෙලා ඉන්න ආසනයකයි ඉන්නේ ඒ නිසා අපි පරියන්කයට යාම සඳහා නැත්නම් අපි පරියන්කේදී බලාපොරොත්තු වෙන සතිය පිහිටීම ගැනීම සඳහා අපිට මේ ඉඳගෙන ඉන්න ආසනය සැපයලවන සුළු පහසු ආසනයක් වෙන්න ඕනේ. ඉරියව්වක් වෙන්න ඕන නිසා සෑම කෙනෙක්ම තමන්ගේ වාඩි වෙලා ඉන්නේ තවත් භාවනා කරන පිරිසක් එක්ක භාවනා මධ්‍යස්ථානයක බවත් සීලයක තමන් පිටලා තියෙන නිසා හිත සම්පූර්ණයෙන් අලුත් කරගන්න පුළුවන් බවත් සිහිපත් කරගෙන ඒ තමන් ඉන්න ආසනය හොඳට සමබරද කියලා බලන්න. හොඳට දෙපැත්ත සමබර ආසනයක් වාටපත් කරගන්න නැත්නම් අපි කියන කියනවනම් නිකන් හරි බරි ගැහෙන්නේ කියලා. හරි බරි ගැහිලා මද ප්‍රමාණයෙන් තදට නැතුව හත් දෙක වහ ගන්නවා ඇස්පිල්ලන් මුරුදුව තියාගෙන. ඒ වාගේම ඒ සමබර ඉරියව්ව තුළ තමන්ගේ යම් ප්‍රදේශයක් අතපය හෝ බෙල්ල හෝ කොන්ද ප්‍රදේශ හෝ දඬු වෙලා දැඩි වෙලා ආයාස කරගත්තේ තියෙනවනේ ඒක ලිහිච්ඡ ස්වරූපෙන් තියාගන්නයි කියලා. හැම මස් පිටුවක්ම ලිහිච්ඡ ස්වරූපෙන් සැහැල්ලුවට තැම්පත් කරගන්නයි කියනවා. මේ විදිහට තැම්පත් වෙනකොට ඒකෙන් වෙන්නේ ඉඳගෙන ඉන්න ඉරියව්ව පහසුවක්, මෙලෙක් ගතියක්, මිත්‍ර ස්වරූපයක්, සාද ගතියක් දැනෙන්න පටන් ගන්නවා. මේක තමයි භාවනා පරියන්කේ පළවෙනිම පියවර. මේක සාර්ථකුනේ නැත්නම් අපිට ඉදිරියට යන්න බෑ. අනිත් එක මේක සාර්ථක කර දෙන්න වෙන කෙනෙක් වග වෙන්නේත් නෑ. අපිට ඒ සඳහා අවශ්‍ය දේවලුත් තියෙනවා. ඒ නිසා සියලු දෙනා මේ විදිහට ඊගාවට අපි පැයක වාඩි වෙන්න හදන්නේ මේ පැය පුරාමට මේ ආසනයෙන් කරදරයක් නොවේවා කියලා වේදනාව නොවන තාලෙට ඇඟ හරි බැරි වෙලා වාඩි වෙනවා. තමන් මේ වාඩි වෙලා ඉන්න ඉරියව්ව හොඳට හිතින් බුද්ධි විඳින්න අතේ තියෙනවා නම් අපහසුකමක් සම්පූර්ණ සහැල්ලු කර දීමේ මගේ වගකීම ඒ සහැල්ලු කර දීලා ඒ සහැල්ලුම බුද්ධ විදින එකයි ඉස්ලාම් කරන්නේ කායට කරන මේක මෛත්‍රියක් සතිය පැත්තෙන් කියනවා නම් මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියන අවස්ථාවටයි අපි එන්න හදා. ඒක තමයි අපේ සංදිස්ථානේ මන් සම්දිය. මම දැන් මෙතන වාඩි වෙලා ඉන්නවා. මේ වාඩි වීම හරියනවා නම්, yaadෙනවා නම්, පාද වෙනවා නම්, tempatකමක් තමයි ඇති වෙන්නේ. ඒ tempatකම ලකුණු තුනකින් අත්දක ගන්න පුළුවන් කෙනෙකුට බොහෝකට පහළ වෙන හිතවිලි රාශි වලින් හිත නිදහස් වෙනවා. කයි වේදනා වලින් හිත නිදහස් වෙනවා. ආයි බාහිරින් එන ශබ්ද නිසා අපිට බාධාවක් නැහැ. නැත්තම් එන ශබ්ද අප ආමන්ත්‍රණය කරන කරන දේවල් නෙමෙයි කියලා ඉඳගෙන ඉන්න ඉරියව්වට වර්තමාන මොහොතට හිත ගන්න පුළුවන්. ඒ නිසා සිතුවිලි වේදනා බද්ධ වලින් ශබ්ද වලින් බාධාකින් තොරව මේ ඉන්න ඉරියව්ව මුත්‍ති විඳිනවා. මගේ හිතේ කයේ සහ ඉරියව්වේ tempatකමක් වෙනවනම් අර කියන විදිහේ බාධා හිතවිලි ශබ්ද වේදනා වලින් හිත යම් ප්‍රමාණයකට නිරවුල් වෙනවා නම් ස්වභාවය තමයි මේ ප්‍රාණයට නැත්තම් හුස්මට හිත යන්නේක. ඒක තමයි සක්‍රියව සිදුවෙන වැඩේ. ඒකත් මොනම හේතුවක් නිසාවත් ආයාසයෙන් හුස්ම ගන්න යන්න එපා. ස්වභාවික හුස්මට වැටෙන්න ඇරලා ඒ හුස්ම දිහා බලාගෙන ඉන්න එකයි කරන්නේ. එතකොට අපේ අවධානයේ ඉන්නවා කියන ඉරියව්ව කියන තැනින් මේ සිදුවෙන ආස්වාස ප්‍රස්වාස දෙකට නැත්නම් ප්‍රාණයාමයට හිතයක්. ඒකත් ප්‍රකටතාවය අනුව කරන මිස අප්‍රකට නම් ඒ හුස්ම ගැනීම අප්‍රකට නම් නොදැනෙනවා නම් ඊටම ඉරියව්වෙම හිත පවත්වා. යම් හේකින් අපේ අවධානය ඒ හුස්මට ප්‍රාණයට යනවා නම් දේශයෙන් තීන්දුවකට එළබෙන්න පුළුවන් ඒ කටයුත්ත සිදු වෙන්නේ උඩුකය පමණයි ඒ නිසා යටිකය එහෙමම tempatෙන් දැරලා අවධානය සීමා කරනවා උඩුකය උඩුකයේ සිදුවෙන හුස්ම රැල්ල ස්වභාවයෙන් සිදුවෙන හුස්ම රැල්ල දිහා බලාගෙන මේ ආකාරයට ඉරියව්වේ යටිකයත් අමතක කරලා උඩුකයට හිත ගන්න පුළුවන් නම් වැඩිම මේ හුස්ම වැඩිම, තරවීම, වැටහීම සිදු වෙන්නේ කොතනද කියලා හිතටම තනක් අල්ලගන්න ඉඩ දෙන එකයි කරන්නේ. යෝජනාවක් වශයෙන් නිදර්ශනයක් වශයෙන් කියනවා සමහරෙකුට සුසන පද්ධතිය ඉහෙළම කෙළවරේ ආශ්වාස ප්‍රශ්වාස පිට වෙන ඇතුල් වෙන නාසිකාග්‍රය හෝ උඩුතලයේ නාස්පුඩු පුරවාගෙන යන හුස්ම වැටෙනවා. තව සමහරෙකුට පහතම කෙළවරේ උදරයේ චලන, උදරච්ඡද චලනය අනුව පිම්බෙන ස්වරූපේ සහ හැකිලෙන ස්වරූපේ වැටෙනවා වෙන ඕනම යතරමැද තැනක තම තමන්ගේ කායික පිහිටීම අනුව ප්‍රකට වෙන තැනක් තියෙනවා නම් එතෙන්ට හිත හිමීට යොදවන එක තමයි අවසාන එකලස වශයෙන් සඳහන් කරන්නේ උඩුකයේ තිබ්බ හිත උඩුකයට ගත්තා උඩුකයේ තිබුණ හිත හැපීම අනුව ආශ්වාස ප්‍රශ්වාසයේ ප්‍රකට වීම අනුව නාසිකාග්‍රේ හෝ උදරයේ හෝ පපු ප්‍රදේශයේ හෝ උග්‍රේ හෝ වැටෙන තැනක තැම්පත් කරගත්තාම අපි සෑහෙන භාවනාවේ පරියන්කේ එකලසකට ආවා කියලා සතුට වෙනවා. ඉතින් ආව බවට ලකුණ තමයි ආශ්වාසයේ සහ ප්‍රශ්වාසයේ වෙන්කොට හඳුනා ගන්න පුළුවන් කම. උදරයේ චලනනම් මේ පිම්බෙන අවස්ථාව මේක හැකිලිම නෙවෙයි. මේ හැකිලිම පිම්බීම නෙවෙයි කියලා හොඳට දෙක වෙන්කොට හඳුනන්න පුළුවන්. මේක තමයි මේ ඉදිරියට යන්න අපිට හම් වෙන පෙරමග ලකුණ. ඊට පස්සේ අපි භාවනා පැයක් වශයෙන් බලාපොරොත්තු වෙන්නේ මේ ගත්ත එකලස ආශ්වාස ප්‍රශ්වාස වශයෙන් නාසිකාග්‍රේ හෝ උඩුතොලේ එහෙම නැත්නම් පිම්බීම හැකිලිම වශයෙන් උදරේ වගේ හෝ ඒ අනුරූප යමක් දිගේම සතිය කඩා ගන්න නැතුව සමාධිය කඩා ගන්න නැතුව දිගට පවත්වන එක. යම් ආකාරයකින් වේදනා හිතවිලි ශබ්ද බාධා තියෙනවනම් ඒවට හිත නරක කරගන්නෙත් නැතුව ඒවා අනුව හිත දුවන්නෙත් නැතුව ඒවා ඇවිල්ලා ගියාට පස්සේ නැවතත් ආයෙත් අර පටන් ගන්නකොට වගේම ආදුනිකෙක් වාගේ හිමීට අවධානය ආනාපානට තැම්පත් කරන එකයි කරන්නේ. මේ විදිහට අපි බලාපොරොත්තු වෙමු. පැයක පමණ කාලයක් මේ ලබාගත් එකලස එක දිගට පවත්වමින් හිතාර්ථුරට ආනාපාන ආනාපානීය ආනාපාන සතියක් පාඩපත් කරන්න. එහෙම නැත්නම් සතිය තුලින් ත්‍විදින්න පුළුවන් සමාධියක් පරිමිත ළඟා වෙන්නේ යනුව සිළු දිනාටම මේ මුලින් අවශ්‍ය කරන්නා වූ සතියත් සමාධියත් පහළ වේවා මතුවේවා කියලා මම ප්‍රාර්ථනා කරමින් අපි භාවනා සඳහා වේලාව ගන්න.